අවසන් කරනවා අද මේක කර්මක සරල නම් සාමාන්‍ය ප්‍රයෝජනවත් වෙන දේශනාව පිළිබඳව බලාපොරොත්තු වෙනවා. අද මම මනෝකාන්ත යාස්ථාන දවසේ මේකත් අය සතුටුපත්වන සෝදියෙන් කියන භාවනා කරන සමුදාය කළා. මේ භාවනා සංකල්පයක් අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩයක් තිබෙනවා. මුත්තේ පොන්සේ ගොම්බේ උපාදිකය. සංකල්පයක් අවසානයේ පාඩයක් තිබෙනවා. ඒ සර්ව සංඥාවක් මේ මුත්තේ කිසිම උපාදාන කරන්නට උපාදිකය. මහා සංකල්ප සම්පන්නයන සිදුකර පාඩනාවේ මේ දේශනා පාඩම් ගන්නේ

මේ පංචස්කන්ධයේ යම් කිසි සංකල්පයක් තියෙනවා ඒ සංකල්පය පංචෝපාදාන සංකල්පයක් අපේක්ෂායි පංචෝපාදාන සංකල්පයක් පංචස්කන්ධයේ පස්සම ඒ රූපේ කියන්නේ සංකල්පයේ ලක්ෂණවල වේදනා සංඥා සංකල්පයන් කියනවා රූපේ කියන්නේ පාදාන වේදනා කියන්නේ පාදාන වේදනා මතුන නැතිනම් දුක්ඛත්ත්‍ය සංඥාවෝ සංසත්ත්‍ය උපාදානයි. මොන රූපයෙන් යක්ති සංඥාවක් සාමයක් කරනවා කියන්නේ මොන මේක තමයි මේ රූපයේ පොරණ උපාදාන. මේ සිංහල දුක්ඛනාවේ උපාදානයේ පරිණාමය උපාදානය. මොන රූපයෙන් පවත්නාවේ සංසාරාගමනයේ දෙවියන් උපාදානයි.

සමාජයේ පරිවර්තන වලට උපාදාන කරන්න පාරමිතා. ඒ නමස්කාරය මොනවාගේ අවබෝධයක් අවබෝධකාරීකම උපාදාන කරලා ඒ සෑම කෙනෙකුගේ පරමාර්ථය වල ධර්ම ක්‍රියාවලිය අන්තිකරණය සමාජයේ පරිවර්තන වලට සමාජයේ කියන ආකාරය. මම සම්මතයෙන් මම කියන කෙනෙකුට මම කියනවා සම්පාද සංස්කාර මුලින්ම හඳුන්වනවා ඒ මාතෘකාව උපාදාන මොකද ආකාරයට දැන් සිත පාස්ව ගන්න ඕනේ නැත්නම් දැන් මොකද අතුන්ගේ අයිදාගෙන ඒක පාදාන කරන කටයුතු අතුන්ගේ කියන්නේ පවතිනක් පිළිබඳව නැත්නම් ප්‍රශ්න ලාභයක් මේ අනාගත නිසාත් ඒ වගේම අපි සිතිවිලි ඇති කරගන්නා විට ඒ සිතිවිලි ඇති කරගන්නා වස්තනාත්මකයේ ඒ මානසික පිටකවල සංස්කාර සම්බන්ධ සංස්කාර සම්බන්ධ ඇති නියමවල අතුරුදේ දෙයක් මොනවා කරනවා අතුරුදේ නවරයක් අපි දෙයක් කරලා ඒ දුක කරන්නේ සිතිවිලි මොකද මානසික දෙයක් සිතිවිලි නම් දැන් එකක් තමයි පොතේ ඇති නැති ඒකතර අතීතයේ කියලා දෙයක් නේ. මේ සමතේ හරිස්සම පොතට පාරදී අවබෝධ අතීතයේ සම්පූර්ණ නම් අත්කරන මාර්ගයට අතීත සම්මානවලනේ. අතීත පොතට සැකසීමේ දේවල් අතීතයේ සම්පූර්ණ අත්කරන්නේ. දැන් අනාගතයේ අතීතයේ කටයුතු කරන බලාපොරොත්තු ගන්න සිදුවනවා. ඒක අනිත්‍යයක් නෙවෙයි. ඒ අනාගතයේ මුලින්ම පහළ වෙන අවස්ථාවේ ලක්ෂණ වශයෙන් පහළ වෙන ආකාරයෙන් ආදානය කරනවා. මේ නක්ෂත්‍රයේ අතීතයේ වෙන අතීතයේ සැලසුම් සම්පූර්ණවට නරඹන්න වෙන අනිත් දේ සම්පූර්ණ වෙන මේ කතා කරන ධර්මාධර්මයන් ඒක අතීතයේ අපි කල්පනා කරනවා දුක්පත් කරනවා කියන්නේ පුරාන්නේ ඒ දුක්පත් කරන වස්තුමානේ නාමයන් නාමස්කාරයන් කියන්නේ අපම ඒ නිසා අනාගතයේ මේක වස්තුමානේ කියනවා ඒක අපේ සම්පූර්ණ අත්දැකීම අතරින් මේ වර්තමාන සමයේ සංකේතයක ඉතින් මේ කියන්නේ අපිට කියන්නේ අතිශය සංස්කාරයෙන් ဒီရုပ်တိအရုံနာရုပ်တိဘယ်မှာရုပ်တိမှာမဒီကြောက်လို့ဘာလို့ဒီတန်ကြံကြတာဒီလိုအမှန်တရားကိုကြံကြတာဒီဆံနာဒီမှာတဲ့ရုပ်အခုရုပ်တန်ဆံကြတာပါတယ်အခုရုပ်တိကိုရုပ်တိကိုပြန်ဆံနေတာဘာလို့ဘာလို့ဆက်ပြီးရုပ်တိကိုပြန်ဆံတာ

අයිතිවීම කියන සුඛයක් විචාරයෙන් යුක්ත විචාර ඒකට ඇවිල්ලා ඒව උපාදාන කරගෙන පරිසුදුම විචාර අපි මේ සංස්කාරය દ્વારા ඒක ඇවිල්ලා ආවා මේ සෑම අධ්‍යාපන සංස්ථාවේ සත්‍යය දැනුම මේ සත්‍යය ඒ පස්සේ අනුස්සරණය විවිධ චිත්තසංස්කාර සම්බන්ධයෙන් කරනවා. ගලායන සුබනාන ඒ සෑම චිත්තසංස්කාර ගලායන පරිණත දෙන්නේ නැත්නම් පරිවර්තන සංස්කාරයෙන් මුදෙස්සමනවා. මේ සංස්කාරය පුරා අපේ සැපේ හැදී සිටින විවිධ ප්‍රෝපණ බවට ඒ දුරුසල අධිකාරය අපාය විවිධ විවිධ සැකේ සැකේ ඉතිරි සංකල්ප කරලා මේ අන්තරාලයේ ඉන්න සංකේම මානෙ යතුන්දා එළඹුණා ඔන්නෝ මාතෘකාවෙන් පස්සේ ඉන්නේ කියන්නේ ඒ කාර්යයෙන් උත්තර සම්පූර්ණ

ඒ සම්බන්ධයෙන් අපි සැපයේ අපේ දුකට ඇලෙන්නේ අපේ ජාතිකාවේ සමාජාතිකාවේ ජනමා යාමන සපාරේ ජනමා පසුබිම් නම් දුකට දුකින් ඉන්නේ විවිධ දේශනා වල තියෙන මේ වස්තුවේ ඇවිල්ලා බත සිස්නාවේ කොට පරිණාමයට විචාරාත්මක සම්බන්ධතාවය සම්පූර්ණ කරගන්න. සරලව මේක ඔයමනා කියන්නේ මේ බැරි නිසා අන්හාරය කියලා දුක් සුදේ කරන මතනා නැතිවෙන්නේ

මේ කායයෙන් විපස්සට ඇවිත් නිසා සමහරව සියලු ලෝකයෙන් වැටෙනවා. සමහර විට අපට සතරමුකේ මක්මතරමික මේ කායයෙන් විපස්සට වෙනවා. මුලින්ම කොමතරකට විවාහකට වෙනවා. ඒ ආස්ථාවේ විචාරයෙන් දුන්නා වූ සතර දුක කියන්නේ ආකාරයේ ඉතිපත් සිතාතන සූර්යයන් ඒ ආකාරයට අපිට අත්මදාගේ ආකාරයේ දුක්ඛප්පේ සම්පාදකයේ මුලින් ඉන්න දුක් ප්‍රමාණය මේ ආකාරයේ ආකාරයේ තමයි. මේ අනිවාර්යයෙන්ම නමස්කාරයේ උදිනා ආයතන ස්පර්ශයේ පවත්නාවෝ නිසංතරාවේ මම සම්පූර්ණයෙන්ම කරනවා. මානසික තරණය කරන සම්මුදලා ලෝකයෙන් කවරකට කුයි ආකාරයෙන් මනසට අරෝපාරෝ ලෝකයේ මූලිකම මනසට බලන්නේ නැතුණා බුද්ධ ජීවිත සම්මානකට මනසේ දැස යන්තම් කියන ඒකම තමයි මනසේ තියෙන අරුණාවක් තමයි සිතින් දුක අල්ලගන්න සිතින් දුක අල්ලගන්න මේක මොනවද කරන්නේ වෙනවා ඉස්සරේ සම්මතව ජීවන බන්ධෝ මේක ඇත්තටම දුකියන් මොනවාද කියලා පස්සෙන් දෙන්නත් මෙන්න සිතේ තියෙන සිතේ තියෙන සංකල්පය තේරෙන්න ඕන සම්පූර්ණයි සරුපුඩා කියලා විද්‍යාත්මක අවස්ථාවේදී සාපේක්ෂයෙන් ගමනින්දා මේ කියන මේ මාතෘකාව පිළිබඳව විස්තර කරන ධර්මදේශන පවත්නා සංග්‍රහයෙන් සම්පූර්ණම යන්තා විද්‍යාවෙන් යොමු කරන අධිමානයි ဒီလိုမျိုးမှာအပတ်ကိုနားထောင်တာကိုကြားရတဲ့ပုံစံကိုပြောတာပါ။အဲဒီမှာအဲ့ဒီသင်္ခါရကမနမောတေအာမတေယုတိမောဒနာသီလုဇေအတ္တရိယဝေနမောဒေနမောနိစ္စနမိတ္တရာအတိဘုဒ္ဓမော අපේ ජීවිතයේ සිද්ධ බලවේගයකට නැවතත් මිත්‍රයෝ යාළුවෝ මෙවල් දෙනා ඉඳලා ඔක්කොම දීලා මේ ඥාති මිත්‍ර අම්බලන් ගුරුත් තුමින්නම් ඇත්තට කියලා. මේ අලුත් අනුකරණයට යනවා තමයි කියන්නේ. මේ අනුකරණය කියන අපොත්තුන් දේරු දැක්කේලා නේනවා. මිත්‍රත්වය නැතනවා. මේ හැඟීම් ඇලෙන ස්ථානයකට දැනුම් ස්ථානයකට ආකාරයෙන් ආරෝපණය කරනවා. අපි සත්‍යයේ දුකේ මාතෘකාව මේක සංකේතයක් වෙන ක්‍රියාත්මක වෙනවා නිවන ඥානදනම් මේ සියලු සංස්කාරයන් තිබෙන අතරින් කොටේ සම්බන්ධ වෙනවා කියන්නේ ඒ සංකේතයෙන් අතරින් නැතිවෙන්නේ මේ අයෝනිය දැනෙන්නේ සංකේතය සියල්ලම දැනන සංකේතන අතරින් ආකාරයට මොකද කියන්නේ මේ අයෝනිය දැනෙන්නේ මට අවශ්‍ය මේ ජීවිතයේ මොන අවශ්‍යතාවයකටද ඒ සඳහා මේ අමාත්‍ය අවශ්‍යතාවයේ මාර්ගය අවශ්‍යයි මුදන්නේ මාත්‍යක් කරන්නේ කියලා ඒකම සම්පූර්ණයි කරන්නේ. කාර්යයේ කුසලයේ අනිවාර්ය ප්‍රකාශනයේ සම්පාදකව සම්පාදකව සම්මානකව සම්මානකව මේ මොහොතේ කුලින් සැලක කරන්නේ ප්‍රතිසන්දි විඥානයේ මාර්ගකටට පාරවන විඥානයේ මේකට පාරවෙනවා. ඒ ඒ විඥානයේ අනුකූලව අපස්සාටේ අනුකූලව රූපස්කන්ධය පැහැදිලිවම රූපස්කන්ධය පැහැදිලිවම මේ දීපේ සම්මානයේ ඉදිරි පස්සෝ ඉදිරි පස්සෝ අයිතම අපේ මාතේ උගලයට ආස්තනවා. මේ දීපේ සම්මානයේ සත්‍ය සත්‍ය දුන්නු. අපේ मामलों में लिया धोखे में लिया धोखलों में लिया आरोपणों में लिया तो सिंह में देखना रजिस्ता की दुनिया में सारे तुम्हें नाम करना रूप करना जीव रूप करना भूमि रूप करना අවිද්‍යාව නිසා මනෝවිද්‍යාව මනෝවිද්‍යාව මේ කිසිම දෙයක් කිසිම ආකාරයක මනෝවිද්‍යාව කරලා නොකියනකොට මේ ගොඩක් සංකේතයෙන් කිසිම දෙයක් නැතිවෙන්නේ මේ විදියට කරන කාර්යය සම්පූර්ණයි කිසිම දෙයක් නැහැ අවිද්‍යාව කියන්නේ තමයි දැන් අපි කරන්නේ තමන්ගේ රූපස්කන්ධය මේක තමයි මේක තමයි මේක තමයි බැඳෙන්නේ මේ රූපස්කන්ධය තමයි පොළොවේ මඩන්නේ මනුස්සයන් මගේ කම් ගොනුන් කියන්නේ මේ සංස්කෘතිය කියලා ගානක් කරන්නේ ඒ ගානක් කරන්නේ මගේ කඩේ යන ඉතින් ඒක තමයි සංස්කාරය පුරා ඉතින් ඒක කියන්නේ සංස්කාරයක මුලින්ම අපේක්ෂා කරන දේ. මොනිටි කියන කලාකෘතියක් තියෙනවා. මේකයි මේකත් කියන්නේ ඒකම ඕකෝනේ කියන්නේ තමයි. මේකයි කියන්නේ දහජර කොටස් නියයි ඇතුළු වෙනවා. ඒකම තමයි මේකෙන් ලක්ෂණ කරන්නේ. මෙලි දහජර කොටස් නියයි මනෝමය කියලා ගැටියක් කරනවා. කියලා කල්පනා කරනවා. මේ ආමේ අනුකූලව කරලා අල්ලාහ් කියන පාරයන්වා විසිනේ අතින් සුබදවන්න අතින් සුබදවන්න මේ කාර්යයේ මම කියන දේ ආකාරයෙන් මම මොනවා ආකාරයක් ලැබෙනවා. මේ අනිත්‍යයෙන් මේ රූපයන්ගේ සැනසීම කාර්යය සංඛ්‍යා කාර්යය කියන සියලු කාර්යයන් මොකද දැනුම් කියන්නේ රූප ඊළඟ භෞතික සම්පූර්ණ නැතිලා ඉන්නේ අපේ මේ දැනුම් රූපේ යන්තු සංග්‍රහය ප්‍රතිකරණය මේ මොකද ඇතුළේ නැතිලා යන ඉන්නේ ස්වභාවය මොකක්ද කියලා. මේක අයිතිකාරී දුක ලබන්නේ සාමයක් කියලා වෙනවා. උපදින දැකීමට අද දක්වා කුලිකරන් දුක්ඛය ලබාගන්නට ඉදිරියේ තව තවත් තව තවත් තව තවත් විචාර දුක් මේ ශරීරයෙන් නැරයි. මෙන්න මහා දුකෙන් ලබාගන්න ශරීරයෙන් මුදේ කලින්වත් දෙකක් දැනුණාද? මේ ශරීරයේ එන මුලින්ම පිළිගන්න දැකීමත් යන ජීවිත මන්දිරයේ දෙන්නේ දුකම නබුලේ තියෙනවා. මේ ශරීරයේ මොඩන අන්තිමයි. මේ ශරීරයේ

මේ මොහොතේ තමයි දැන් සුබ ධර්මයක් කියන වචනේ ආරම්භ කරනවා විද්‍යාවන් යටිකින් මම කියලාගේ ප්‍රාණයේ කොටසන්නේ කරනවා කියනවා. මේක මේක සිදුවෙන බුලාමත් අන්තිමයේ නිවිත ඉස්මාන්තයේ මොකක්ද දුක්නාරේ ඉන්කාරේ දුක්කම මොකද මේක කියලා. මේ කායකරණය

මාය කල්පනා කළා මම මේක බලන්න ඕනේ ලොකු නමලක් කරගෙන මම දැන් අහන්න කළා මම දැන් කියන්නේ දුකනා දුකනා බලලා මාන සම්මේ ඔබේ අසුන්ගේ මොකදයි ඒ ඔබ ආරම්භ කරනවා ආරම්භ කරන්නේ මාර්ගයේ ඒ වෙනම පරිවර්තනය කියලා පිටනා කරනවා කියන කාරණා තමයි ඒක තමයි සංස්කෘතික බලය කියන්නේ දැන් අපි කතා කරන්නේ දේශනාව ගැන. සමහරවිට සුඛ වේදනාවට බොහෝ දෙනෙක් සමහරවිට සුඛ වේදනාවක් අයිනා ලැබෙනවා. මේ සුඛ වේදනාවට අයිනිසා දැනෙනවා මේ සුඛ වේදනාව තෝරා අරගෙන මොනෝගේ හැමදේම කරනවා. ආවල් දීකරණ සුඛ වේදනාව ලබා ගැනීම මුලින්ම කියන්නේ නැහැ. මේකේ යම්තාව දේවල් සම්මානකරණයට ප්‍රයෝජනවත් දැනීමක් දැනීමක්. මේ සුඛ වේදනාව දැනීම දැනීම ඇතිවන්නේ සුඛ වේදනාවෙන් යම් කිසි ආස්වාදයකට දැනෙන්නේ. ආස්වාදයෙන් තමයි දැනෙන්නේ. නමුත් මේ ආස්වාදයේ දැනෙන සුඛ වේදනාව ආස්වාදයෙන් සම්බන්ධ රාගයෙන් බඳුනිකා සුඛ වේදනාව ගැටුණා. සුඛ වේදනාව ගැටුණා. සංසාරේ බරේ පුරා මුක්තයි අපි ආවා. සුදුසුකම් සම්ප්‍රදාය කරේ ලෝකයේ දුක්ඛන්නේ දේශනා කරලා සදාකාලික අත්දැකීම් තියෙනවා වගේ තියෙනවා. සමාන සත්‍යයේ දේශනාවේදී බුදුහමෝ උපකාරණය දාස්නා මොහොන් පරිවර්තලා මේ අය අප සම්බන්ධ මේ තරම් සංසාරේ පුරා මුක්තයි ආවේ මේ පංචස්කන්ධ ලෝකයේ කියන සංග්‍රහය අයින් කරගන්න මේ නිසා මේ පංචස්කන්ධ ලෝකයේ හැම දෙයක්ම තිබෙනවා මේ මොහොතකටදී හරියට මේ කාරණේම ගන්නේ වේදනාව කියන එක අපි නලබන පිනවන සංකල්පයක් කරන්නේ මේ සංකල්පයෙන් ඒකකම කලිමත් දෙකක් දෙකක් කරගන්න අපි උදේට කරන්නේ සැකයට ඇතුළත් ජාතික ආයතන මානසික සංකල්පයේ උදාහරණ කරනවා කියන්නේ ඒකම හතරක් ලැබෙන ලාපනකට මේ වේදනාව කෙරෙන මේ අනුමත බැඳුනා තමයි කරනවා කියන්නේ මේ සංකාරයේ මුදේ මුලාවට ප්‍රේරණා ගැනීම නැතිව කටයුතු කරලා ප්‍රේරණා කරන හැටි කියන්නේ. ඊළඟට කොටිනා දැන් මාතෘකාවට ජීවිතේ පුරාම ප්‍රේරණා කරන මොනවාද කියලා කිව්වොත් ඉස්සරහට ඔක්කොම මේකේ යනවා. මෙන්න මේ විදිහට ගන්නකොට ဒီလိုမျိုးဒီစေနာတဲ့အင်းကိုသာသုတ္တမကြရားမှုနဲ့ဒီသုတ္တမကျေသာပြေတယ်လည်းဒီကိစ္စမေယောကနာတိမလေးဖြစ်နေတယ်နာမည်ဒီလိုတန်မှာနေဘုရားရုပ်ကလေးဒီကံမှာနေလို့ဒီနေ့ဒီဓာတ်ကိုပြောတာကြီးတယ်ဓမ္မတေဝံတတ်တာဘုရားဒီသင်္ကန်းဒီကမေယောပဟန္နတာကိုပြောတယ်အမှန်တော့အန္တရာယ်ကိုပြောနေတာ ويعيد يبيتنا بريدنا سنة سنة هذه الكلمة تكون معيشنا موجودنا من أن معصية سنة من وجود لأن السنة مثل كل لو تعود من كل ما وضعنا كان يجب dan melalui baiknya sangat tentang yang berada sangat melawan සංඥාවට හඳුනා ගන්න පුළුවන්. මේක දැක්කට පස්සේ ජීවිතේ අඳුනගත්ත ආකාරය අපේ සංඥා කියන්නේ මානසික සමාතනයක් විදිහට. මේක දෙයක් අපිට තේරෙනවා ලෝකයක් මුලින්ම තමයි සංඥා කියන්නේ. දැන් මේක කියන්නේ මොනවද කියන්නේ? සංඥා විකල්පයේ මුලවට. මේ මුලවට සත්‍ය කුලිතා තමයි अति संस्कारों में बुलाने जरूरत जरूरत जागरूक करना की मेरी भावना जब वो है वो जीत में हुआ संपूर्ण बताकर हुआ महाराज उनके भगवान को लाने के सुविधा भगवान को नहीं करना සිද්දෙක පහළට සංඥාවන් හැර මෙතන අනිත්‍යයක් නෑ. මේ සංඥාවෙන් ඇලිච්චේ සංඥාවේ නිසාම සංඥාවේ මුලාවෙච්ච නිසා අපිට ඇත්තට බැරි වුණා අපේ මුලාවේ මුලාන පතුන අවිද්‍යාව බැහැරුණා ඒ අවිද්‍යාවෙන් දැක්කේ නිසා බලන්නකොට පිළිගන්නේ බොරුකමක්. මේක ඒ නිසා සංඥාවේ මුලාවේ සම්මාන පාඩම් කියනවා.

සංස්කාර සමනය කළ අනිත්‍යකේත සමාධිය නැත්නම් අපේ මුලින් සමාධිය පිටපත් කරගන්නට පුළුවන් නම් නැත්නම් ඥානමත්කමට පිටපත් කරගන්නට පුළුවන් නම් ඒ සංස්කාර පිටතෙන් බලායක කොච්චරනම් මුදත්ත බලද්ද ඒකත් ඒක හොරාට කියද්දී අවබෝධ කරගන්න පුළුවන් අනිත්‍යකේත පිළිගන්නේ නමුත් මේකේ ගලායාමේ සංස්කාරයක් පුළුවන් ඒකකින් ගලා සිදුවේ ගලායාම නිකන් නැවත නැවත සංස්කාර පිටපත් කරගන්න අනිත්‍යද පිටවල ඥානක වශයෙන් තේරෙනවා. ඉතින් නිදායයන් සිදුවේ කරායන් සිදුවේ. ඒක අපට සංස්කාරයේ සංස්කාරයේ ඥානකත් වෙනවා තමයි උත්පත්තිලා. ඒක නිසා මේ සංස්කාරයෙන් කුසල සංස්කාරයෙන් බව. මේ පරිම සංකෝණය ගන්න එක. කුසල පරිම සංස්කාරයේ ඥානය ඒක නිමෙත් කරගන්න. අපිට කියන කතාවේ කුසල සංස්කාරය ඒවා ඉස්සර හැදෙන සංස්කාර ඉදරවන්න තියෙනවා මෙතන දුක් සංකේතය කියන්නේ මේ දුක් සංකේතය තමයි අවබෝධ කිරීම කියන්නේ සිදුවන පාඩන දුක් සංස්කාරයයි සංවේදනය රාගනේ දුන්නා සංවේදනය දුන්නා නෝන් කරන නිසා මේ දුක් සංකේතය අපි නම් මෙතනින් ඔක්කොම දැන් සීන ජීවිත පිළිබඳව මොකක්ද බලන්න කරේ ඔක්කොම තියෙනවා. ඒක මේ අද කිසිම දුකක් නෑ ඒකේ ප්‍රශ්න සාපාල් වශයෙන් පාදක කරගන්න. මේ සිදුවන පෞද්ගලික සාස්ත්‍රණ දුක් කරන්නේ. අනිත්‍යයෙන් මේ ප්‍රතිසංවිඥාන සංකේතයේ භාවිත පරම්පරාවට යටිලෙදී නැතිවෙති යන මනෝකෝපිත මේකෙන් සුතේම ආරම්භයට අයන කොට මේ විදිහට මේ බුද්ධ පරම්පරාව කියන්නේ නැතිවෙන දිගින් දිගට ගමන් කිරීම නිසාමයි බලන්නේ කියන්නේ. මේක බුද්ධ සංකේතයේ ප්‍රාණය ඒ තමයි අපි ගන්න දෙයක් කියන්නේ. ඒ අවබෝධය ඇති කරගන්න මේ කිසිම මතකයක් මතකයෙන් අත්හැරන අත්හැරන අත්හැරන දෙයක් හරි. ඒකේ මේ මුලට මේ මේ මේ සම්පූර්ණ අන්තිම නපරණ කියලා දැන් විනාඩි පහක් මම ගණනා කරන්නේ අවස්ථාව ගන්න මෙතන ඉඳගෙන මුළු දුක්ඛ සංඛාර පිළිබඳව මතකයෙන් ගන්න. භාවයේ ලෝකයේ අදීනවත් ප්‍රමුඛ කොටසක්. ජීවි අනේතිය ඉස්සත් අධ්‍යය ගමනෝදේ බුදුරෝසාවදතාවෝ එතනදී මේකේ නැත්නම් ආලෝකයේ පොළොවේ තේජේ බොමුත් තමයි ඒ කිසිම කතාවක් නැහැ උනකට තමන්ගේ පරිදස්සන්න රෝගේ පිළිබඳ කියන ඇරි මොක්කම අත්හැරි අත්හැරල කියන්නම සම්පූර්ණ මඩ යනවා කියන එක බලන්න සුපේ විතරම තේරෙනවා මේ නිශ්චල පිටක්වත් හරිනවා කියලා හිතනවා. ඒ නිශ්චල පිටක් මම දැන් අහනවා කියලා හිතනවා. ඒ නිශ්චල පිටක් අතහරිනවා කියන්නේ අතහරිනවා කියන්නේ අතහරිනවා කියන එක තමයි අතහරිනවා කියලා හිතනවා. මොනවාද කියලාස්සෝ සාමාන්‍ය සත්‍යයක් දෙන දෙයකට හිතේ කිසිම අරමුණක් නැතුව හිතේ අනිත් විදිහට නිලයන්පත් එකක්. මේකත් සංස්කාරය මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි මේ සංස්කාරය නිවන සංස්කාරය නිවන සංස්කාරය සූත්‍රාන්තය එක්කෝ සාමෝපත්‍ය කියන දෙකෙන් මේකත් පතරන් කරන්නේ සම්මත සාධාරණ කාර්යයක් මේ විදිහට මේකට අතහරින්න පුළුවන් නම් සමාධි ප්‍රඥා දියුණු කරනකොට සංකප්පන්ගේ යථාර්ථය අවබෝධ කරගන්න සිහිනකට පමණයි ඔබ සාමිතුන. ඒ ආකාරයෙන් සම්පූර්ණයෙන්ම සියලුම දන්නා අතහරියන්නේ සංස්කාර විරහිත තත්ත්වයකට සුපපත් කරගන්න ඕනේ. භාවනාවෙන් දියුණු කරනකොට මේක ආකාරයෙන් සියල්ලම අතහරින්න ඕනේ. සිතුවිලි මාත්‍ර ඇති වෙනකොටම නිරෝධයෙන් ආකාරයට විශේෂ විමුක්ත සුඛානි දහස් දක්වා මේකේ නේද කෙනෙකුට මේ විදිහට කටයුතු කරන්න ඕන. මේ අතරින් මිනිස්සුන්ට ගියාට පස්සේ දුනපතාම සුසුකට පොදු කරගන්න. යම් හේතුන් මරණයට පත් වෙනලාවේදී අපදෝෂකද ඇලීමක් ඇති වෙනා නම් බැඳීමක් බැඳීමක් ඇති වෙනා නම් ඒක වශයෙන්ම දුක කියලා යන්නට පුළුවන්. මේ විදිහට මේ අතරේම පොදු කරන කරලා අන්න දවසින් දවස් වලින් හතරක් පහක් පොදු කරන කරලා තිබෙන සුදුනා නම් සත්‍ය වශයෙන් මරණයට පත්වන කෙනෙක් සියල්ලම අතාරින්න වෙන බව දන්නවා වෙන තරමක දෙයක් නෙක බව දන්නවා ඒ නිසා සියල්ලම අතාරින්න පුළුවන් තරතේම මේ ප්‍රගතයෙන් දෙවන කෙනෙකුට සුබතියකට දෙන්න පුළුවන් ලැබෙනවා මේක මොනිටේකට සුබතියක් ලබා දීමට මේකම යන කන්නේ කියන ඒ ආන්තරයෙන් ප්‍රබෝධය එතකොට ඒ විදිහට අතාරින්න පොදු කරන්නේ ඒ දාමතරය අපේ සතර සත්‍යයන් ගන්න දෝෂය දැක්කම භාවනා කරනවා සෑම එකක්ම වාදයෙන් මේක කියලා දුන්න සායුක්‍යයෙන් කරන ආකාරයේ කියලා සුත්තුන්නට. මේ අය මේ භාවනා කරන අතරින් කාමපස්නාවේ සිල්කේ භාවනාවේ මනසික භාවනාවේ නැත්නම් සතරදාන අවස්ථාන වලින් දැකපු භාග්‍යන්තකාර භාවනාවට ආනාපාන සබ්භාවනාවට අවරදක් කරන්නට පුළුවන් කරන්නට පුළුවන් ඒ පුළුවන් කරන්නට පුළුවන් සිත එකඟ වෙන්නේ දේවා කරන්නට පුළුවන් මේ භාවනා කරන බෝරාදුන්ට බිඳින් බිඳම ගන්නට පුළුවන් සතියෙන් වැඩ කරන ප්‍රකාරයන් දක්නාවේ දැක්ම කොට මේ දිනකට පුළුවන් මා හිතන්නේ සම්පූර්ණ සතියෙන් වැඩ කරන අපේ කියලා නිශ්චයට ගියාට පස්සේ ඉතින් මේ විස්තර පස්සේ අධිෂ්ඨානය කරන්නේ මම මේ ප්‍රයෝගය තුළ කර්ම සෑම දෙයක්ම සිහියෙන් පැතින් කරනවා කියලා ඒ අදිස්ථාන කරන සෑම දෙයකම උදේ පාන්දර ඥාන තියක්වත් සිහියෙන් අදිස්ථාන කරගන්න. මේක ටික ටික කාලෙක විතර ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක්. මේ මාතෘකාවලට කාන්තාවගේ අත්‍යවශ්‍යම කාන්තාවක් මට ප්‍රකාශ කළා මුළු බෞද්ධ පුරාම කරු ප්‍රියාන්දන් වූ සම්මාස සතියෙන් වැඩ කරන්නේ සතියෙන් කරන්නේ ඒකත් ඒකට පත් කරගන්න පුළුවන් මේකේ සෑම වෙලාවෙම කරද්දී දුරවෝ දුරු මොකන්නේ ඒ නිසා මනස සම්මාසකේ සාමතාවස්ය සතුන්ගේ ලැබියදී සත් බලය ලැබියදී සත් සම්මුතිය ලැබියදී ඒක නිසා සත් සත්‍යයන් ධර්මයන් සම්මාසකේ ලැබෙන මොනවානේ මොනිසා සතියෙන් වැඩ කරන්නට දැන් අදිස්ථානය කරගන්නේ මිනිස්සුන්ට ගියාට පස්සේ මේක අපි භාවනා කරන දැන් අතහරින්නේ විකටම විකටම කරගෙන කරගෙන යනවා මේ ප්‍රකාරයන් පස්නාවේ තව භාවනාවක් ඉඳන් කරලා සතියෙන් වැඩ කිරීම කියන කන්නස්සම් දැන් ඒකාන්ත ප්‍රඥාවෙන් සම්බන්ධයි චිත්තාන්පස්මාව ධර්මාන්පස්මාව නැත්නම් වේදනාන්පස්මාව කියන අන්පස්මාවලු අවරාන්පස්මා භාවනාවට හොඳින් කරන්න පුළුවන් ඒ භාවනාව දිගට මුලටම කරන්න ධර්මාන්පස්මාවේ අපේ සංස්කෘතිය අනුව කරන භාවනාව ඊළඟට බොද්ධංග පරිමාරණය කරන කෙනා දානා සම්මාකාරය දක්වෝ ඊළඟට ආරක මාර්ග මහානා සම්මාකාරය තුන පතරාරි සත්‍ය ධර්ම මත ප්‍රදාන ආකාරය තුන මේ ආකාර අතරින් කවරෙකක්ෝ තමයි සමස්තයෙන් මොදින් දේවාන කරන්න පුළුවන් අන්න ඒ සමානතමේ බුදකම දෙකම අනුගමනය කරගෙන යන භාවනාව අතහරින්න ඔබට ජීවිතේ ප්‍රාණ භාවනාව ජීවිතේ පිට ප්‍රතිස්ථාප කරගන්න. එනම් ඒකත් ජීවිතේ එක භාගයක්. අතහරින්නට එපා. මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි කවදා හෝ දවසක නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒකට මා දැන් කියන්නේ මේ භාවනා පන්තිය පවත්වන්නට හේතුපාද කෝපාන. අපේ මෙතන මේ තුනම මහන්සියට අද 53 වසර ලබන 53 උපන්දි. මේ පාර්ශ්වයේ උපන්දිනේ ආරම්භ කරන්නේ තමයි ඒක කටයුතු පෙර දීපතු ඉඳලා භාවනාව ආරම්භ කරන්නේ. ඒ මේ මෑණියන්ගේ උදාර අදහස නිසා තමයි මේ ඇතුළේ සතිය පුරා මේ ස්ථානයේ සංයම් නැතිලෝ ආදිවාසීන් තියෙනවා කාර්යසේවක සමාදන් වෙලා ඒ කියන්නේ ආරක්ෂා කරන්න පුළුවන් සතියෙන් වැඩ කරන්නට පුළුවන් ධර්මදේශන අහන්නට පුළුවන් සමත බලනා උපස්නා භාවනා කරන්නට පුළුවන් මේ පිටාතරින් ඉතින් කටයුතු කරන පළමුවෙන් ගන්න අධ්‍යක්ෂක ඉතින් තමා හිතපු මාර්ගයට යහ මාර්ගයට ගමන් කරන කෙනෙක් පත්‍යෝදා කරගත්තා. අනිත් අය සමහර අය ධර්මය අවබෝධ කරේ නැතුව ඒ ධම්මපස්සකයෙන් ධර්මය දැක්කලට යම් කිසි යම් කිසි අවබෝධයක් ලැබුවොත් ඒ විදිහට මේ අය මොනින් කුසල කර්මයන් කරන්නට අවස්ථාව භාග්‍ය උදා කර දුන්නේ. මේ මෑණියන්ගේ උදාරට ඒ උදාරට. කොහේද මේ කාරණා ප්‍රමාණය දැන් අපි මේ කියනවා අපි කියලා මේ නෑනේ තුන් සමවල ආශිර්වාද කරනවා කියන එක. අප අපේ කුඹේ කටයුතු කරා සීල ආරක්ෂා කිරීමේ කුසලයක් සතුන්ට යැකීමේ කුසලයක් සමාධිය වැඩිීමේ කුසලයක් ධර්මයන් ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයක් සුලභයෙන් සමත භාවනා විපස්සනා භාවනාවෙන් කිරීමේ කුසලයක් අර ධර්මයේ අවබෝධ කරගන්න යන්ත්‍රණාදාන අපි ධර්මයේ අවබෝධ කරගන්න කුසලයක් තමයි සීලෝමකතය මෙන්න අනුමෝදන් කරනවා අනුමෝදන් කරනවා අනුමෝදන් කරනවා මේ සාදු කියලා මේ කියන්නේ මේ දිනවල කලින් ඒකාන්ත වශයෙන් මේ නෑනට විදුත් ලැබුණා කියන්නේ නිරෝධී කාය ලැබුණා ඒකත්කාරය ලැබුණා ආසික සේවයක් දාර සේවයක් දැනට කරනවා මේ ආසික සේවය විදෙතම කරගෙන යන වාසනාව සත්‍ය නිරෝධී කාය ආදී ලැබුණා ලෝක සත්‍යයක් ඒකේ සාන්ති ලබා දීමට නිදුක් නිරෝධයේ සත්‍ය භාවය ලැබීම ඒ වගේම යම් කිසි ඥානක දෝෂාදියක් නම් ඒවා දෙවීම යම් කිසි උපේ උපත්‍රයක් නම් ඒවා දෙවීම මේ පටිච්චසමුප්පාදයේ නිරෝධී ජීවිතය ගත කිරීමට වාසනාවක් නිමයෙන් ලැබේවා කියලා අද කියන්නේ දාර්ශනික කරන්නේ මේ මෑණියෝ ඇත්ත වශයෙන්ම මේ නිස්කාරණයක් ලැබුවා මේකත් විශේෂයෙන්ම විශිෂ්ට ක්‍රියාවක්. සාමාන්‍ය කෙනෙකුට මනෝ නිස්කාරණයක් හදනවා කියන එක සංකල්පයක් තමයි. ඒ මොන තරමක් නේ මේ විදිහට කොටවල විදේශවල ගෝලාවට මේ ධර්ම මාර්ගයේ ගොනු කරමින් ධර්මයන් ප්‍රාර්ථනින් භාවනා කරන ප්‍රාර්ථනින් ඒකට උපකාර කරනවා. ඒ වගේම මේකට මේ විදිහට මේ භාවනා සංකල්පය තමයි මේ භාවනා කරන දවස් අවශ්‍ය උපදේශ ආදී දෙනවා. මේ විදිහට ධාර සාසන ප්‍රේයක් නියමිත කරනවා. විශේෂයෙන්ම අපි කරන අපේ කර්මල විපාක ශක්තිය විදේහස් සාසන ප්‍රතිපදවන විවරණයට කියන කර්ම විපාක ශක්තිය නැත්සත්තාතුන්ගේ ප්‍රතිමාතුන් වලින් සාධවා මැදස්මින කර්ම විපාක ශක්තිය අපි කොයිතරම් තේ එකක් ගන්නක් අවබෝධ කරගෙන ඉන්නේ අපතයක් දක්නට තියෙනවා. බුදුහාමුදුරන්ගේ කර්ම විපාක කල් දුන්නා. අන්න ඒක කියන්නේ බෑ නේද? ප්‍රදේශාව කල්පිතාක සත්තු නෝනාන පුතන යන්නන් කන්නකා සත්තු බුදුරජාණන් වහන්සේ මේ පාඩය දක්වලා තිබෙන යක්ෂ පාපං සතං සම්මා සුඛේන සුඛියෝ යම් කෙනෙක් අපතේ ගන්න අදෝරිය කළේ තියෙනනම් අපේ සම්මල විපාක සත්තු කුසලයේ කුසල බලයෙන් සුඛියෝ සම්මනා කරනවා ඒ නිසා මේ ආකාරයෙන් කරනකොට මේ මහා පුණ්‍ය සත්‍යයන්ගේ බලයෙන් මේ අපිට කරන පාඩකයේ දෙන්න මේක කරන පාඩකයේ බලයෙන් අපිට කරන සම්මිලියවා මුදපාය ලැබේවා නිරෝධී භාවය ලැබේවා සුපත් භාවය ලැබේවා යම් කිසි ග්‍රහයක දෝෂ ආදී යත්නම් දේවා දෝරි කෝතේවා අමෝස මාන පත්‍රය ආදී යත්නම් ඒ පිටුමන බලන විශේෂම රෝමාන අවබෝධක ධර්ම සත්‍යය බලන දෝරු බුදේ අන්තනසුන සාන්තෝදා දෙවන ඉතිවිපත් මොන උදාර සාධන සෝයා කියනට වාසනාව උදාරේවා කියලා සුත්තා මේකට මේ කරනට මේ මාතෘකාවට පුරාගෙන දෙපසට බලන මේකේ ජීවිතය යම් ධර්ම ප්‍රාර්ථනා නැත්නම් මේ සියලුම ධර්ම ප්‍රාර්ථනා මුදින්පත් වේවා ඒ වගේම මේ නැත්නම් බුදු නිරෝධී සපත් භාවය ලැබේවා සෞඛ්‍යයට මේ භාවනා ආදී උපකරණ සිදු කිරීමද හැකියාව වාසනාව භාග්‍යදායී මේ විදිහට කටයුතු කරන මොකද විශේෂයෙන්ම නිදර්ශනා භාවනාව කරනකොට මේකට මේ සියලුම ආත්මයන් ධර්මයේ සීකල ආත්මයන් සීකල බලාපොරොත්තු වෙන පරිපාලනය කල්දෝ මේ සම්පූර්ණ වාසනාව සත්‍යෝදාය වේවා කියන මේකට ආශිර්වාද කරනවා හොඳයි. එතකොට මේ අදෝක මේ දක්වා සංගත සීලයෙන් මුසල්ලාට බොළුවන් නම් නෝඩන් කරමු ඒ සඳහා ආකාශත්තාදීන් පාඩෝ කරමු කියන. ආකාශත්තාදීන් මාර්ගය ආදාන කරනවා. සත්‍යයක් සත්‍යයක් සාත්මී පදිනේ සංසෝන් ධර්මයක සාධකයක් වාස්නා වේවා අනුස්සතාවක් කියන්නේ සබ්බේ විරජන්තෝ සම්බ රෝගෝ අනුස්සතෝ මාතේ බාත්සන්දරාගෝ සුඛෝ දේතනාල්සෝ භවේ භවති සම්බෙනං ලම්බක්ඛං සම්බදීරතා සබ්බ බුද්ධාන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදා සුඛෝ ධම්ම සුඛෝ අභිවාදනසෝ මුක්ඛං අද්ධාපචායනෝ සත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නා සුඛං බලං ආවාරෝග්‍ය සංපත්තේ සබ්බ සංපත්තිනේ උච්චේ අතෝ නිබ්බාන සංපත්තේ උන්නාතේ සමිඤ්ඤතෝ සත්‍යෝ සම්පත්තේ